එතකොට ජය වේ අපට ඔබ සිහි කර යන ගමන. gederin පිටත් වෙනකොටත් මේ කවිය මතක් කරගෙන අරහං කියලා දකුණු පාදයේ පෙරට තබාගෙන පිටත් වෙන්න. මේක ඊටාම බල සම්පන්න මන්ත්‍රයක්. ඊටාම බල සම්පන්නයි. බුදු ගුණ වලට වඩා උතුම් ගුණයක් අපිට නැහැ. ඒක නිසා ගෙදරින් පිටත් වෙනකොට වැඩි විලාවක් යන්නේ නැහැ, වියදමක් යන්නේ නැහැ. ඔයගොල්ලෝ එන්නේ මාව හම්බ වෙන්න නේද? මාව හම්බ වෙන්න. මොකක් හරි බලාපොරොත්තු වෙන්නේ දෙන්නේ. නිකම්ම නෙමෙයි නේ. ඔව්. එහෙමනම් මගේ හැඩරුව සිහිපත් කරගෙන මට මෛත්‍රී කරන්න. අනන්ත බුදුගුණ බලයෙන් අපගේ ගුරු දේවයාණන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෛත්‍රී කරලා දකුණු පාදයේ පෙරට තියන ගමන්ම අරහං කියන ගුණේ මතක් කරගෙන පෙරට තියන්න. දිගටම මෙහාට එනකම්ම බුදුගුණ මෙනෙහි කරගෙන යන්න. මගදී පොඩ්ඩක් කඩිනවට කමක් නැහැ. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු ඔය විදිහට මෙනෙහි කරගෙන එනවා. මගදී පොඩ්ඩක් කරනක් කමන්නේ ඈ. ඇවිදිලා මේ පන්තියෙන් වාඩි වෙන්න. මගෙන් යමක් බලාපොරොත්තු වෙනවා නම් මේ බලාපොරොත්තු ඔබට ලැබෙනවා. කිසිම වරදින්නේ නැහැ. ලැබෙනවා ලැබෙනවාමයි. මේවා තමයි සම්‍යක් ප්‍රයෝග කියලා කියන්නේ. සම්්‍යම් ප්‍රයෝග කියන්නේ යහපත් යෙදුම් කියන එකයි. අද හුඟ දෙනෙක් මිත්‍යා ප්‍රයෝග නෑ කරන්නේ නේද? අපි යහපත් යෙදුම් කරන්න ඕනේ සම්්‍යම් ප්‍රයෝග. ඒ වගේම තමයි දැන් මේ පින්නතුන විනාඩි 5ක් කරගන්න ඕනේ. විනාඩි 5ක් කරගෙන බුද්ධානුස්සති භාවනාව කරන්න ඕනේ. මම කියලා දීලා තියෙනවා අරහං කියන ගුණයෙන් පටන් ගන්න. භගවා කියනකොට ඉවර වෙයි ආයෙත් භගවා කියලා ඉවර වෙලා ආයේ අරහං කියලා මටන් ගන්න ඕනේ. ටික වෙලාවක් බුදුගුණ මෙනෙහි කරමින් ඉඳලා අනන්ත බුදුගුණයන්ගේ බලයෙන් මාගේ ගුරු දේවයන්න් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මට මෛත්‍රී කරන්න. මම ওই කට්ටියට මෛත්‍රී කරනවා. එතකොට අපි දෙගොල්ල අතර විශේෂ සම්බන්ධතාවයක් සබැදියාවක් ඇති වෙනවා. ඊළඟට අනන්ත බුදුගුණයන්ගේ බලයෙන් මා ඇතුළු තමා ඇතුළු ඈ මා ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා තුන් පාරක් විතර හිතනවා. හිතලා සියලු පව් කළ යුතුයි කුසල් කළ යුතුයි. සිත පිරිසුදු කර ගැනීම සඳහා කියලා දෙක අරගන්න අරගෙන අපි ඉදිරියට යන්න. හොඳයි. හොඳයි. දැන් දෙක අරින්න. එතකොට මේක අපි හැමදාම කරන්න ඕනේ. තුන් පාරක් බුදුගෙන් මෙනෙහි කරන්න. තුන් පාරක් බුදුගෙන් මෙනෙහි කරන්න. තුන් පාරක් ගුරුවරයාට මෛත්‍රී කරන්න. තුන් පාරක් තමා ඇතුළු සියලු සත්ත්වයින්ට මෛත්‍රී කරන්න. විනාඩි 5ක් ඇතේ. ඒගොල්ලෝ ඊළඟට ඔයගොල්ලෝ දැනගන්න අනන්ත බුදුගුණයන්ගේ බලයෙන් කොහොමද මේ අපි නිදුක් වෙන්න නිරෝගී වෙන්නේ? දැන් ඔය බෝධිවල මෙල්ලලා තියෙනවා අරහං ගුණයේ බලයෙන් හෙන හුරු දොස දුරු වේවා කියලා. අනේ ඔය ලියන කට්ටිය දන්නෙත් නෑ, ඉල්ලන කට්ටිය දන්නෙත් නෑ කොහොමද වෙන්නේ කියලා. කොහොමද වෙන්නේ? එනහුරු දොස, අඟහරු දොස, සීකුරු දොස, බුද්ධ දොස කොහොමද මේ බුදුගුණ බලයෙන් ඒවා දුරු වෙන්නේ කොහොමද කියන එකයි දැනගන්න ඕනේ. කැමතිද දැනගන්න? කැමති නේද? ඒක තමයි. බුදුගුණ කියලා කියන්නේ යහපත් ගුණ ධර්ම කියන එකයි. සියලුම යහපත් ගුණ ධර්ම පදනම් වෙලා තියෙන්නේ සත්‍ය අවබෝධය මත. සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයා තුළ සියලුම ගුණ ධර්ම තියෙනවා. කරුණාව තියෙනවා, මෛත්‍රිය තියෙනවා, ශ්‍රද්ධාව තියෙනවා, අනික් හැම එකක්ම තියෙනවා. ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වෙන්න පෝෂණය වෙන්න අපේ චිත්තසංතානය පිරිසිදු වෙනවා. කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව ඇති වෙනකොටම සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වෙනකොට දේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙනකොට ලෝකේ තියෙන ලොකුම ලාභේ ලැබෙනවා. මොකද්ද? නිරෝගී බව. නිරෝගී පුද්ගලයාට බොහෝ කල් ජීවත් වෙන්න පුළුවන්. ආයුෂය. එයා ජනප්‍රිය පුද්ගලයෙක්. වර්ණය. එයාගේ සැපය තියෙනවා. සැපේ තියෙන්නේ නිරෝගී භාවය තුළ සැපේ තියෙන්නේ. ලෙඩෙක් නම් රජෙක් වුණත් වැඩක් නෑ නේද? සැපක් නෑ නේද? අන්න නිරෝගී භාවය තිබුණා නම් සැපයක් තියෙනවා. ශරීර ශක්තියක් තියෙනවා. ධාරණ ශක්තියක් තියෙනවා. මෙන්න අනන්ත බුදුගුණ බලයෙන් අපි නිදුක් නිරෝගී සුවපත් වෙන හැටි ඔන්න. හැබැයි මේවා ප්‍රාර්ථනා කළාට බෑ. ඒ ගුණ අපි ඇති කරගන්න ඕනේ. බුද්ධ කියන ගුණේ ඇති කරගෙන තමයි ඔය හැම දෙයක් වෙතම යන්න පුළුවන් අපිට. සත්‍ය අවබෝධ කරගන්න. බුද්ධ කියන ගුණේ ඇති කරගන්න. අරහං කියන ගුණය ඇති කරගන්න. තේරුණා නේද? අරහං කියන්නේ මොකද්ද? සියලු දෙවි මිනිසුන්ගෙන් පුද පූජා ලැබීමට සුදුසු වන්නේයින් බුදුහාමුදුරු අරහන්නම් වනසේක. ස්වාමීන් වහන්සේලා තුලත් ওই අරහන් ගුණය තියෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාත් මේ මිනිසුන්ගෙන් පුද පූජා ලබන්න සුදුසුකම් ඇති කරගන්න ඕනේ. තේරුණා නේද? ඒ සුදුසුකම තමයි මහජනතාවට ධර්මයේ කියා දීලා අනුශාසනා කරලා දුගතියෙන් අතමුදවාගෙන නිවන් දකින්න වරම් ලබා දෙන එක. එහෙම කරනවා නම් ස්වාමීන් වහන්සේලා ළඟත් අරහන් ගුණය තියෙනවා. එතකොට මේ ගිහියන් තුලත් අරහන් ගුණය ඇති කරගන්න පුළුවන්. අම්මා කෙනෙක් දරුවෙකුගෙන් වෙනුම් පිදුම් ලබනවා නම් ඒ අම්මා තුල මව ගුණ තියෙන්න ඕනේ. පිය කෙනෙක් දරුවන්ගෙන් වැඳුම් පිදුම් ලබනවා නම් ඒ පියතුමා තුළ පිය ගුණ තියෙන්න ඕනේ. එතකොට දෙමව්පියන්ට සියලු දෙවි මිනිසුන්ට අරහං වෙන්න බැරි වුණත් දරු පැටව ටිකටවත් තරහන් වෙන්න වටිනව නේද? ඈ අම්මා තාත්තා මව ගුණ පිය ගුණ ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ ගුණධර්මයන්ගෙන් පෝෂණය වෙනවා කියන එක. හැම එකකින්ම කියන්නේ ඕක තමයි. එතකොට මේ අම්මා තාත්තා තුල දරුවන්ට අරහන් මේ අම්මා තාත්තා. තේරුණා නේද? එතකොට ඉස්කෝලේ මහත්තයෙක් එහෙම නැත්නම් ගුරුවරයෙක් නම් ඒ ගුරුවරයා තුල සිසු දරුවන්ටවත් අරහන් ගුණ අරහන් වෙන්න ඕන නේද? කොහොමද සිසු දරුවන්ට අරහන් වෙන්නේ? ගුරු ගුණ තියෙන්න ඕනේ ගුරුවරයෙක් තුල. ගුරු ගුණ තියෙනවා නම් පමණයි ඒ ගුරුවරයාට ශිෂ්‍යයන්ගෙන් වැඳුම් පිදුම් ලබා ගන්න පුළුවන් නේද? එහෙනම් මේ ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වෙනවා කියන එකයි අරහන් කියලා කියන්නේ. එතනින් කරන්නේත් මොකද්ද? චිත්තසංතානය පිරිසිදු වෙනවා. නිරෝගී භාවය ආවිෂේ වර්ණයේ සැපේ බදෙන. ඔය තියෙන්නේ. ඔන්න අනන්ත බුදුගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් වෙන්නේ ඔන්න ඔය විදියට. කොහොමද අවබෝධ කරගෙන ගන්න ඕනේ. ඊළඟට ග්‍රහ දෝෂ, එන හුරු දෝෂ දුරු ඒවා වෙන්නේ කොහොමද? අපි බුද්ධ කියන ගුණය ඇති කරගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙනකොට සක්‍ර දේවේන්ද්‍රයා නෙමෙයි මහා බ්‍රහ්මයාත් අපිට වඳිනවා වෙන්නේ. සිරිමත් බඹ සිරසෙහි පාපිසින්න පුළුවන් ආර්ය පුද්ගලයන්ට. තේරුණා නේද? මහා බ්‍රහ්මයා වඳිනවා නම් සක්‍රියා ගැන කවර කතාවද පින්නතුනේ? ඈ සිල්වත් ගුණවත් ගිහියන්ට සක්‍රියා වඳිනවා කියනවනේ නේද? සක්‍රියා වඳිනවා නම් මේ ලොක්කණයා සක්‍රියා කියන්නේ ඔය සියලුම දෙවි දේවතාවුන් අතර නේද? හේනහුරු ගේත්, බුද ගේත්, බ්‍රහස්පති ගේත්, සිකුරු ගේත්, අඟහරු ගේත් ඔක්කොම ලොක්ක තමයි බ්‍රහ්මයා. මේ සක්‍රියා නේද? ලොක්ක වඳිනවා නම් මේ සොක්කන්ට අපිට ගහන්න පුළුවන්ද? පුළුවන්ද? අනේ කයි කොඩියෙල්ලලා වැඩක් නැහැ. තමන් මේ ಗುಣ ඇති කරගන්න. ಗುಣ ධර්මයන්ගෙන් පෝෂණය වෙන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ආන් එතකොට සක්ත දේවේන්ද්‍රයන් තමන්ට নমස්කාර කරගෙන අපව ආරක්ෂා කරගන්නවා. එතකොට අනිග්‍රහයින්ට අපිට ගහන්න පුළුවන්ද? බැහැ. ආන් ඒක හොඳට මතක තියාගන්න. පැහැදිලි නේද? එහෙමනම් අපි සත්‍ය අවබෝධ කරගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙනකොට නිරෝගී වෙනව පමණක් නෙමෙයි ආයුෂයේ වර්ණයේ සැපේ බලේ බුද්ධිමත්භාවයේ ලැබෙනවා සියලු දෙවි දේවතාවුන් වහන්සේලා අපිට වඳිනවා පුදනවා සද්දේව රජින්දා හොඳ මිනිසුන්ට වැඳා ඒක දුටු හින්දා සියලු දෙවිවරු අපට වැන්දා. ඔය සියලු දෙවරු වනිනානගේ භූතයින්ට, පෙරේතයින්ට, ග්‍රහයින්ට අපට ගහන්න පුළුවන්ද? ගැහුවොත් ලොක්කට කියනවා ගිහින් දෙයි ඒකට කෝටුවක් කරාගෙන හොඳටම. තේරුණා නේද? ඈ මේ ඉදිතරකම මට විතරක් නෙමෙයි ඔයගොල්ලෝ ළඟත් තියෙන්න ඕනේ. කිසිම දෙවි කෙනෙකුට අපි වඳින්න අවශ්‍ය නැහැ පින්නතුනේ. දෙවියෝ අපට වඳිනවා. අපට වැඳගෙන අපිව ආරක්ෂා කරගන්නේ. ඒකත් ඒ බුදුගුණ මෙනෙහි කරනකොට අපේ චිත්තසංතානියෙන් බුදුගුණ හඬ පිට වෙන්නේ. ඒවා අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා යනවා. ඒ බුදුගුණ හඬ. ඒ විතක්ක විපාර, ਵਿਚාර විපාර කියන්නේ සිතිවිලි හඬ. ඒවා දෙවි දේවතාවුන් වහන්සේලාට ඇහෙනවා. ඒ මාර්ගයෙන් බ්‍රහ්ම ලෝකේ දක්වාම හඬ යනවා. ඒතර සියලුම දෙවියන්ගේ নমස්කාරය මේ බුදුගුණ උල්පතට බුදුගුණ උල්පතට යොමු වෙනවා. ඒ බුදුගුණ උල්පත ආරක්ෂා කරගන්නේ දෙවි දේවතාවෝ. අපි ආයේ අදින්න ඕනේ නැහැ. තේරුණා නේද? ඒගොල්ලෝ දැනගන්න ඕනේ ආරක්ෂා කරගන්න. එහෙමනම් අපි ඉදිරියට යමු. ශ්‍රද්ධාවෙන් කරුණාව මෛත්‍රියට යමු. කරුණාව කියලා කියන්නේ දුකටපත් සත්වයන් එම දුකින් අතමුදවා ගැනීමේ කැමැත්ත. කරුණාව ඇති වෙන්න නම් Taman දුකටපත් වී සිටින බව දැනගන්න ඕනේ නේද? තමන් දුකටපත් වෙලා ඉන්න බව දැනගන්න ඕනේ. අන්න එතකොට තමයි මේ දුකෙන් අත මිදෙන්න කැමැත්තක් ඇති වෙන්නේ. කරුණාව කියන්නේ ඒකයි. එහෙමනම් ශ්‍රද්ධාවෙන්තරව කරුණාවක් ලැබෙන්නේ නැහැ නේද? ලැබෙන්නේ නැහැ. මෛත්‍රිය කියන්නේ සැප ලැබීමේ කැමැත්ත. ශ්‍රද්ධාව තියෙන පුද්ගලයාගේ සැපය ලෝකයේ තුල නැහැ. ශ්‍රද්ධාව කියන්නේ ලෝකයේ ගිනි ගොඩක් කරදරයක් දුකක් අසද්ධර්මයක් කියලා දැනගෙන නිර්වාණයට පැහැදීමයි ශ්‍රද්ධාව කියන්නේ. එතකොට එයාගේ සැපේ තියෙන්නේ නිර්වාණය තුල. එවනම් මෛත්‍රිය කියන්නේ නිවන් දැකීමේ කැමැත්ත. සංසාර දුකින් අත මිදී නිවන් දැකීමේ කැමැත්තට කියනවා කරුණාව හා මෛත්‍රිය කියලා. ඒ දෙකම ඇති වෙන්නේ ශ්‍රද්ධාව පදනම් කරගෙන. දැන පැහැදීම. ලෝකයේ යථාර්ථයේ දුකයි කියලා දැනගන්නකොට නිර්වාණයට පහදිනවා. දැන් එයා අස්කරණ අධ්‍යාසය තියෙන්නේ. රැස් කරන අධ්‍යාසය නෑ. අස්කරන අධ්‍යාසයේ තියෙන පුද්ගලයාට බොරු කියන්නේ මොනවටද? මොනවද හොරකම් කරන්න තියෙන්නේ? මේක ගිනි ගොඩක්, කරදර ගොඩක් කියලා දැනගත්තා නම් එයාට හොරකම් කරන්න දෙයක්වත් නැහැ, බොරු කියන්න දෙයක්වත් නැහැ, සතුන් මරන්න, සත්ව හිංසා කරන්න, පරුස වචන කියන්න මොනවටද කියලා හිතෙනවා. සියලු පව් ලෝකයේ සඳහාය. අන්න ඒකම මතක තියාගන්න. සියලු පව් ලෝකයේ සඳහාය. සියලු කුසල් නිර්වාණය සඳහාය. එනම් ලෝකයේ අතහරින්න තීරණය කරන පුද්ගලයාටින් සියලු පව් හල යුතුයි ලෝකයේ හල යුතුයි කියන තීරණය සමග වෙනවා. ලෝකයේ අතහල යුතුයි කියන තීරණය සමග එන්නේ මොකක්ද? සියලු පව් අතහල යුතුයි කියලා. නිවන් දැකිය යුතුයි කියන තීරණය සමග එන්නේ මොකක්ද? කුසල කළ යුතුයි කියලා. මෙන්න මේක තමයි ආර්ය සීලය. සබ්බ පාපස්සා කරණං විය යුතුයි කුසලස්ස උපසම්පදා විය යුතුයි. කුමක් සඳහාද? සිත පිරිසිදු කර ගැනීම සඳහා මෙන්න බෞද්ධ සීලය මෙන්න බුද්ධ ශාසනය ආරබත නෙක්කමත යුංජිත බුද්ධ ශාසනය ඔය තියෙන බලන්න කොච්චර ලස්සනට මේක පරිපෙඩක් වගේ නැගගෙන යනවද නේද අරඹව නික්මයව බුදු සසුනේහිම යෙදියව එතකොට මොකද වෙන්නේ මරසෙන් ජය ගන්න පුළුවන් මරසෙන් ජය ගන්න පුළුවන් අදම් අතහැර සදම් වඩවව ලෝකේ අතහැරලා දාලා නිර්වාණය කරා ගුණධර්මයන්ගෙන් පෝෂණය කරගන්න පුළුවන්. සදම් වඩවා කියන්නේ ඒකයි. කුසල් දහම් වඩවාගෙන යනවා. හරි පැහැදිලි නේද? පැහැදිලිද? පිරිසිදුයි නේද? ඔව්. ඉතින් ඔයාට අනම්මනම් අවශ්‍ය කරන්නේ නැහැ. අපිට හරියම පැහැදිලි දර්ශනයක් තියෙන්නේ. පැහැදිලි අනුපිළිවෙලක් තියෙනවා. අනුපුබ්බ චර්යා කියලා කියන්නේ ඕකයි. අනුපුබ්බ චර්යා අනුපුබ්බ පටිපදා ඉතින් අනුපූර්වයෙන් අපි ඉදිරියට ගමන් කරනවා. ඒ සඳහා අපිට අවශ්‍ය කරනවා පළමු කොට පංච නීවරණ විස්කම්බන ප්‍රහාණය කරන්න. පංච නීවරණ කියන්නේ කුසල් දහම් වසාගෙන තියෙන කෙලෙස්. තේරුණේ? ඒවා සමුච්ඡේද ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන්නේ අරිහත් මාර්ග ඥානියෙන්. අපිට පුළුවන්කම තියෙනවා විස්කම්බන ප්‍රහාණය කරන්න මර බල මර බල මැඩගෙන බුදු බල වර්ධනය කරගන්න ඕනේ. මර බල තමයි පංච නීවරණ, බුදු බල තමයි කරුණාව, මෛත්‍රිය ආදී ගුණ ධර්ම. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ ඒකග්ගතව තමයි බුදු බල. එතකොට මර බල තමයි පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. ඒවා මැඩ ගන්න ඕනේ අපි. බුදු බල මතු කර ගන්න ඕනේ. ඒ සඳහා අපි ආන අප ආන සති භාවනාව තුළින් සිත සමාධිගත කරගන්න ඕනේ. සිත සමාධිගත කරගන්න ඕනේ. නිවන් දැකීම සඳහා වෙන දෙයක් සඳහා නෙමෙයි. අන්න එතන තමයි චිත්ත පාරිශුද්ධිය ආරම්භය. තේරුණා නේද? චිත්ත පාරිශුද්ධිය ආරම්භය. දැන් සීලය පිරිසිදු වේ කට්ටියගේ. ඔය කට්ටියගේ සීලය ආර්ය සීලය. මොකක්ද සීලය? සියලු පව් අසහරමින් කුසල කරමින් ඉදිරියට යනවා. ඒක ඔය කට්ටියගේ හැටි. ඒක තමයි සීලය. කලාතුරකින් පවක් කරන්න සිද්ධ වුණත් වහාම හන්දි කරගන්නවා. ඒක ඔය කට්ටියගේ හැටි. තප්පරයක්වත් දුසිල් බව තුළ ඉන්නේ නැහැ. ඒ සීලය නිවන් දැකීම සඳහා. ආ මෙතන තමයි සීල පාරිශුද්ධිය තියෙන්නේ. සීල පාරිශුද්ධිය තියෙන්නේ. සීල පාරිශුද්ධිය තුළින් තමයි අපිට චිත්ත පාරිශුද්ධියට යන්න පුළුවන්. දැන් එතකොට අපි සමාධිගත කරගන්නේ බ්‍රහ්ම ලෝකේ යන්නවත් මැජික් පෙන්වන්නවත් නෙමෙයි. මේ පංච නීවරණ අසත් ධර්මයේ යට කර ගැනීම සඳහා අපි මේ සමාධිගත වෙන්නේ. ධ්‍යාන කියලා කියන්නේ කෙලෙස් දහණය කරනවා කියන එකයි. එහෙනම් බුද්ධානුමතයට අනුව අපි සුළු වේලාවක් විවේකීව ගත කරමු. දැන් හැමදාම කරන දේ 아무තෙන් කියන්න දෙයක් නැහැ. කුජුං කායං පනිදාය කය ඍජුව තියාගන්න. දැන් ඇත් දෙක පියාගෙන කය ඍජුව තියාගෙන එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න හුස්මටම හිත යොමු කරගන්න හුස්මෙහි දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි දිග හිතන්න තෙම හුස්ම සියුම් වීඩනා මා නොදැනී යන සබා සමාධි සිතා 你好。 ستنني අඩරවිසි වරට කෙලෙසුන් නිවින්දර නිවිහින देवेनि ध्या divino. 东。 Tum. Então, හත හතරවෙනි ධ්‍යානය සමාධි සිත ඉහළට නෙගී පවතිනවා උපේක්ෂක පවතිනවා තුන්වෙනි ධානය සමාධි සිත පහතට බැහැලා නතර වෙනවා හතරවෙනි ධ්‍යානය සමාධි සිත o P. හතරවෙනි ධ්‍යානය සම්මා අතරමිනි දිහානේ හතරවෙනි ධ්‍යාන දැන් සමාධිසිත උපේක්ෂකව පවතිනා මෙදහත් වී පවතිනා දැන් හටගත්තා වූ සියලුම දේවල් අනිත්‍යයි දුකයි කියලා මෙනෙහි කරන්න. ඔබේ කනට ශබ්ද එනවා, ඇඟට හුලං වදිනවා, මනසටත් අරමුණු වෙනවා. හැම සිටිවිල්ලක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලාම මෙනෙහි කරන්න. සෑම සිටිවිල්ලක් අනිත්‍යයි දුකයි අනාත්මයි ඇද්දකාවින්න දැන් ඔබට හරීම සැනසීමක් සතුටක් සහනයක් ලැබිලා ඇති. සිත නිදහස් වෙලා ඇති. මම මේ සමාධියෙන් බස්සවා ගැනීම සඳහා අලුත් ක්‍රමයක් අනුගමනය කළා. මම ඔය කට්ටියට කියලා ඇති සමාධිය තුල ඉඳගෙන අනිත්‍යයි කියලා හිතුව හැටි සමාධිය කඩාවැටෙනවා. සමාධිය නැති වෙලා යනවා. ඒක නැති වෙලා ගියාට අපිට කමන්නේ දිගටම සමාධිය පවත්වාගෙන ඉන්න නම් එහෙම හිතන්න එපා. දැන් සමාධිය නවත්තන්න ඕනේ කියලා හිතන හැටියේ මේ ඇසට කනට නාහයට දිනවනේ අරමුණු අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනාවට ගන්න. ගන්නකොටම මොකද වෙන්නේ? සමතේ කඩලා යනවා. සමාධිය කැඩිලා යනවා. සමාධිය කැඩලා ගියාට මොකද මදහස් භාවයේ තියෙනවා. සිතේ මදහස් භාවයේ තියෙනවානේ උපේක්ෂාව තියෙනවා. ආන්ගේ උපේක්ෂාව තුළින් අපි දැන් අනිත්‍ය දුක්ඛ අනාත්මකයන් තිලස්නේ මෙනෙහි කරනවා. දැන් සමාධිය ඉවරයි. ඉතින් ඕන තරම් වෙලාවක් මෙනෙහි කර කර ඉඳලා ඇද්ද කරලා නිකන් ඉන්න. ඕන් දැන් සමාධියෙන් බහින ක්‍රම තුනක් කියලා දුන්නා. එකක් හතරවෙනි ධානයේදී ගිහිල්ලා 3 2 1 කියලා එනවා පල්ලෙහාට. ආනාපානයට ඇවිදilla සමාධිය වසීවා කියලා අදිෂ්ඨාන කරනවා. අනික් ක්‍රමේ තමයි හතරවෙනි ධානයට ගිහිල්ලා ධානයට අදිෂ්ඨානයක් දෙනවා අපි කැමති වෙලාවක්. විනාඩි 10ක් පවතිවා හරි විනාඩි 15ක් හරි කැමති වෙලාවක් අදිෂ්ඨානයක් දීලා ධානය තුල ඉන්නවා. ඒක දෙවෙනි ක්‍රමය. අනික් ක්‍රමේ තමයි අපි හතරවෙනි ධානය හොඳට සකස් කරගෙන හතරවෙනි ධානයට ගිහිල්ලා ඔන්නම් ආයෙත් තුනට බහැලා ආයෙත් හතරට නගිනවා. ඒකට බොහොම බල සම්පන්න වෙනවා. ඒ පාටක් නැග්ගාම. තේරුණා නේද? ආයෙත් තුනට බහැලා ආයෙත් හතර නැග්ගොත් තවත් බල සම්පන්න වෙනවා. ඊට පස්සේ කැමැති වෙලාවක් හතරවෙනි ධානය තුල ඉන්නවා. දැන් වහින්න ඕනේ නම් මොකද ගන්නවද කරන්නේ? ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න එච්චරයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න පටන් ගන්න. එතකොට සමාධිය කැඩිලා යනවා. උපේක්ෂක භාවයේ නැදහත් බව තියෙනවා. අන්න දැන් සමාධියක් නෑ එතන. දැන් තියෙන ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමක් තමයි තියෙන්නේ. මේ කනට එනවා ශබ්ද, මනට එනවා අරමුණු, ඇඟට හුලං වදිනවා, නාහයට ගඳ සුවඳ එන්න පුළුවන්. ඒ හැම එකක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා මෙනෙහි කරන්න. ඒතර සමාධිය නිකම්ම බහැලා යනවා. <laughs> බයලා යන්නේ නිකම්ම නෙමෙයි විදර්ශනාවත් එක්කලා. විදර්ශනාව වැඩිගෙන යන්නේ ඔතනින්. මේක කරන්න පුළුවන්. පුළුවන් නම් තමයි පුළුවන් කියන්නේ. ආ යමුතියෙන් බසීවා කියන්න ඕනෙත් නෑ. Taman කැමති වෙලාවක හතර වෙන ධානය තුල ඉන්නවා. ඉතලා දැන් ඇති කියලා හිතන හැටි මොකද? දැන් එනවනේ සද්දේ මේ. කනට සද්ද ඇහෙනවනේ. නේව සංඥානා සංඥායතනෙට ගියත් බලන්න සංඥානවත් අන්න බෑ. එන සංඥා හැම එකක්ම මොනවද? ලෝක ධර්ම නේද එන්නේ. අනිත්‍යයි. එච්චරයි. අනිත්‍යයි දුකයි අනාත්මයි. ත්‍රිලක්ෂණය ටිකක් වෙලා මෙනෙහි කර කර ඉඳ ඉඳලා ඉවරලා අද්ද කරලා නවත්තන්න. පැහැදිලි නේද? මොකද මේ කියන්නේ ඒක සමාධිය කැඩලා කියන්නේ දෙන්නේ. කැඩිලා යනවා අනිවාර්යයෙන්. ඒකාග්‍රතාවය නැතුව යන උපේක්ෂාව ඒකාග්‍රතාව කරන් හිටියේ. එතනින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනේ කරන්න පටන් ගත්ත හැටිම අර උපේක්ෂාව ඒකාග්‍රතාවය කැඩිලා ගිහිල්ලා අන්න යනවා ඊට පස්සේ විදර්ශනා පැත්තට. ඒ විදර්ශනා පැත්තේ ඉඳලා ඕනෙන් ලෝකෙ දෙක ඇරියට කමන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. කැමති වෙලාවක් ඉතින් ඒ විදිහට ඉලක්කනේ මෙනෙහි කරමින් ඉන්නත් පුළුවන්. ඒක කරන්න පුළුවන් දෙයක්. කළ හැකි දෙයක් ඒක. එතකොට මේ මෙතනින් අපි කරන්නේ සමාධියට යන්න පුහුණුවක් දෙනවා. සමහර විට මේ පුහුණුව ලබාගෙන මෙතන සාර්ථක ප්‍රතිඵල ලබනවා. දැන් පරණ කට්ටියට නම් සමාධියට යන්න පුළුවන් නේද? පැහැදිලිව පුළුවන් නේද? දැන් මේ ක්‍රමෙන් කඩලා ගියානේ සමාධිය. කඩලා ගිහිල්ලා අනික් වුණා අයින් වුණානේ. ඉතින් ඕවා Taman හිත හිතා වටලනා කරන්න ඕන. එතකොට මේ අලුත් කට්ටියට සමහර විට දැන් සමාධිය යන්තම් පැහැදිලි වෙලා ඇති. ඒ වුණාට කමන්නේ යන්තම් හරි ගෑවිලා හරි ගියා නම් ඇති. එතකොට ඔයගොල්ල මේ පුහුණුවට අනුව ගෙදර ගිහිල්ලා පාන්දර අවදි වෙලා මේක අභ්‍යාස කරන්න. හොඳට සමාධියට යනවා. ටිකෙන් ටික ටිකෙන් ටික පුහුණු කරගත්තාම සමාධිගත වෙන්න පුළුවන්. පළවෙනි ධානය තුළ බොහෝ වේලාවක් ඉන්න බලන්න. එතන තමයි මේ බේස් එක පදනම. ඒක ශක්තිමත් වුණාන් පස්සේ අමුතුවෙන් ආයේ කරන්න දෙයක් නැහැ ඉතින්. ප්‍රීතියක් දැනෙනවා, සැපයක් දැනෙනවා, උපේක්ෂාවක් දැනෙනවා, සිත ඉහළට නැගියයි. අපි අමුතුවෙන් අදිස්ථාන කළා කිව්වන් නොකිව්වත් ඒක වෙනවා. නවත්තන්නත් බෑ ඕක. හ්ම්. පළවෙනි ධානයේ හොඳට සකස් කරගන්න. සකස් කරගන්නකොට ඔයගොල්ල නොදැනුවත්වම වගේ මේ හුස්ම ගැලවිලා යනවා කියන්නේ ගැන අවධානය අයින් වෙලා ගිහිල්ලා ප්‍රීතියටම අවධානය යොමු වෙයි. ඉතින් එතෙන්දි දෙවෙනි ධානය කියලා මතක් කරගන්නවා. ඊළඟට බොහෝ වේලාවක් ප්‍රීතියෙන් ඉන්නකොට කයයි හිතයි දෙකම සැහැල්ලු වෙනවා. සැපේටපත් වෙනවා. සැහැල්ලු භාවයටපත් වෙනවා. සැහැල්ලු භාවයටපත් වෙනවා කියන තමයි සැප කියලා කියන්නේ. තේරුණා නේද? සැප. ඉතින් මේ සැහැල්ලු වුණා වූ කයයි හිතයි තුළින් හිත නැගිලා ඉහළට යනවා. අන්න ඒක තමයි හතරවෙනි ධානතලය කියලා කියන්නේ. නැගිලා ඉහළට යනවා. ඉහළට ගිහිල්ලා උපේක්ෂකව පවතිනවා. සිත. එතන ඉතින් කැමති වෙලාවක් ඉන්න. හතරවෙනි ධානය, හතරවෙනි ධානය කියලා මතක් කර කර ඉන්නවා. මේ මම කරපු එක ඔය කට්ටියට මේ මේ පුහුණුවක් ගන්නයි මම මේ කතා කරලා වචනයෙන් ප්‍රකාශ කළේ. ඔය ප්‍රකාශ කර කර මට ධානවලට යන්න බෑ. මම පැත්තකින් ඉඳන් ඒ කට්ටියට උදව් කිරීමක් කරන්නේ. තේරුණේ? උදව් කිරීමක් කරන්නේ. ඉතින් මේක ගෙදර ගිහිල්ලා ප්‍රකාශ කරන්න කෙනෙක් නෑ නෑ දැන්. Taman හිතෙන්ම මේ මං කිව්ව ටික මෙනෙහි කරගන්න. ඔය ධානයේ නම මතක් කරනකොට බොහොම බලවත් වෙනවා ධානය. දෙවෙනි ධානය, දෙවෙනි ධානය, සමාධි සිත ප්‍රීතියටම ඒකාග්‍ර වෙලා ඔක මතක් කරනකොට පුදුම බලයක් ඇති වෙනවා ඔකට. පැනලා යන්න ගියත් දුවන්න ගියත් ආයෙ අල්ල ගන්න වෙනවා තුන්වෙනි ධානයත් ඒ වගේ. ඔයදී හිත දුවන්න යනවා. පළවෙනි ධානයේදී දුවන්න යනවා. දුවන්න ගිය හැටි ආයතරයක් ආම්බම් කරගන්න ඕනේ ওই විදිහට තමයි. ටක් ගාලා ධානයේහි නමයි ධානයේහි ගුණයි. මතක් කරපෙටි ආයෙත් ඇදිලා අල්ල ගන්නවා. ආයෙත් දුවන්න ගියොත් ආයෙත් ඔය වැඩේමයි කරන්න ඕනේ. එහෙනම් මේ ටික හොඳට පුහුණු කරගන්න හතරවෙනි ධානයේදී ගිහිල්ලා මර විදිහට අද කරපු විදිහට කමන් කැමති වෙලාවක් ඉන්න හතරවෙනි ධානයේ පැයක් හරි දෙකක් හරි කමන්නේ කැමති වෙලාවක් ඉන්නවා. ඉන්නකොට ඉතින් ඔය එහෙම මෙහෙම සද්දේම ඇහෙනවා. ඒක නවත්තන්න බෑ. හැකට උලන් වදිනවා. අන්න එතකොට අනිත්‍යයි දුකයි ආත්මයි රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි ශබ්දය ඒ විදිහනේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැන් ඉතින් විදර්ශනා පැත්තට යොමු කරලා දානවා. එතකොට සමාධිය මෙහෙම බැහැලා යනවා අර පැත්ත නැගලා යනවා. ඊට පස්සේ ටික වෙලාවක ඉන්න අද්දේ හරිනවා. ඒක බාධාවක් නෑ. තේරුණේ? බාණ්ඩව කරලා වරදින්නේ නැහැ. ධර්මයේ විසින් ඔය දෙන්නේ ඔය පණිවිඩ. මේ විදිහට කරන්න කියලා.